ඒ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවටයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ සිදුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදු බරනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒසේව මග්ගෝ නත්තඤ්ඤෝ තස්ස නස්ස විසුද්ධියා ඒතාහි ඒතේහි තුම්මේ පටිපච්චත මාරස්සේ තං පමෝහනං තීති ශ්‍රද්ධා බුද්ධ සංකල්ප පින්වත්නි අද කුංචි බෞද්ධයා බව දන්න පරිදි අටිනා පොය දවසක් ඉසක් පොය දවසේ ඉතින් කාටත් වගේ අවුරුද්දම තාමත්ම ආගමනුකූල දවස් පාටපත් වෙලා තියෙන නිසා මේ වගේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සීල භාවනා වැඩ පිළිවෙල යෙදෙනවා. ඉතින් ඒක කාටත් වගේ ආගමික වශයෙන් එහෙම නැත්නම් චාරිත්‍ර ධර්ම වශයෙන් ආචාර ධර්ම වශයෙන් සතු වෙන්න පුළුවන් කාරණාවක්. එහෙම රැස්වෙච්ච පිරිසක් එක්ක අපි මේ ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන වෙලාවක් දේශනා මාතෘකාව වශයෙන් මන් තිබ්බේ ධම්මපදයේ ගාථාව. මේක ධම්මපදයේ මග්ග වර්ගයට අයිති ගාථාවක්. ඒ ධම්මපදයේ කියන එක සර්වඥ දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකායට අයිති පොතක්. බෞද්ධ පොත් අතර විවිධ භාෂාවන් වලටපත් වෙච්ච වැඩියෙන්ම භාෂාවන්පත් වෙච්ච සූත්‍ර පිටකයට අයිති පොත කියලා කියන්නේ. මේ අනුව මේ ධම්මපදයේ පොත අනුව හැම අනිකුත් ආගම්ම තම තමන් ගාථාපද බන්ධනයේ කවි ලියන්න පටන් අරගත්තා. මොකද ධම්මපදයේ හරහා සර්වපදේශිත පණිවිඩය බොහෝ වයස් සීමාවල ඇත්තඳ කාව්‍ය රසය ඇති ඇත්තඳ ගත්‍යපත්‍ය රසය ඇති ඇත්තඳ මේ පණිවිඩය පැතිරිච්ච නිසා. ඉතින් ඒ නිසා සර්වචනාසිරි පස්සේ සාහිත්‍යයට ගොඩාක් පොත්පත් එක තුනා අනිකුත් ආගම් වලත් මේ ධම්මපදයේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ මත. ඒ වගේම පසු කාලීනව මේ ධම්මපදයේ පිළිබඳව අදහස් මතකතාන්තර සමයාන්තර වශයෙන් වගේම ධම් ශාසනය ඇතුළත් සලකලා බලලා මේ ධම්මපදය බොහෝ දිනාට හිත් ගන්න හේතුව ඒක සම්මාදීච්චි වල කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය නැත්නම් අහොත් දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ගෙන දෙනවා. නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ගෙන දෙනවා කියන කාරණාව විශ්මත කරන නිසායි නිසා ධර්මපදයේ පොදුවේ කාටත් වගේ මේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය සඳහා උදව්පකාර කරනවා කියන එකයි මත වශයෙන් ප්‍රකාශ කරන්නේ. ඒ නිසා කාටත් ගැඹුරු සම්මාදිට්ඨියට නොගිය කෙනාට ධර්මපදයේ කාටත් කතන්දර රසයක් තියෙනවා, කවි රසයක් තියෙනවා. නමුත් ඒ ගාතාවක් කරගෙන විස්තර කරලා බලනකොට අර මූලිකම පිවිසුම කර්මේ සාකරම ලැබුණාට ඉතින් එහාට ගිය සමත සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි මාර්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි ආදී ගොඩාක් ඉහළට යනවා. ඉතින් අද රැස්සලා ඉන්න ගොඩාක් පිළිසකට වෙනද මම මෙතනදී හම්බෙන පිළිස වගේ භාවනාවක් සඳහා කියලා විශේෂ විචාය නෙවෙයි මම පැත්තෙන් වගේ කට්ටිය සම්බන්ධ වෙන නිසා මේක අර කාමසගත ඥාන සම්මාදිකේ පටන් අරගෙන මම අවසර ඉල්ලනවා ඊළඟ තියෙන ඒ සාමත සම්මාදිකයට විපස්සනා සම්මාදිකයට යොමු වෙන විදිහට මේ කාතාවේ අර්ථ තේරුම් ගන්න. මේ ධර්මපදයේ බණ කියනකොට සම්ප්‍රදාය කුල ක්‍රමයක් තමයි. ගැඹුරු ධර්ම වලට යන්න ඉස්සර වෙලා ඒ ගාථාව දේශනා කරන්න හේතු වෙච්ච නිදානේ පසුබිම පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා අපිට ධර්මපදයක් කතා කියලා ලස්සන පොතක් හම්බෙලා තියෙනවා. සර්වචනාංශ ගැන හිතපු කාර්ය වෙච්ච සීටි පසුබිම සංස්කෘතික ලක්ෂණ ගොඩක් ඒකේ සම්බන්ධ වෙලා තියෙනවා. මේ ධාතාවට පසුබිමක් තියෙනවා ඉතිහාසයක් තියෙනවා අපි ඒකට හිත යොදමු මේ පිටුතු ගන්න පරිදි අපි තේරවාදී ක්‍රමයක් තියෙනවා අවුරුද්දේ වස් ඊටුවේ වස්කාන ඊටුවේ තුන් මාසයක්ම ස්වාමීන් වහන්සේලා වස්සෙ ලැබෙනවායි කියලා චාරිත්‍රාක් ඒ කියන්නේ තමයි එක ස්ථානයක් අධිෂ්ඨාන කරගෙන ඒ තුන් මාසෙම ඒ ස්ථාන ගත කරනවා වැඩි චාරිකාව අඩු කරලා බණ භාවනාවට සක්මන පරියන්කයට ඉඩ වැඩි කරනවා. මේ චාරිත්‍රය ඉවරුනාට පස්සේ පවාරණය කියලා ඒ ඒ භික්ෂුන් වහන්සේලා Taman සමගම එකට Brahmacharyaදී අනික් ස්වාමීන් වහන්සේලාට අපි කියන සාබ්‍රහ්මචාරී වහන්සේලාට පවරනවා. මේ අතෝ මහත් එක් මාස තුනක් එක වාලයට හිටියා. මම කරපු දේවල් වලින් දැක්කානම් මගේ වැරද්දක්, අහුවානම් මගේ වැරද්දක්, සැකකරුවානම් මම කරපු වැඩක් කරදී කියලා මට සබක් කරුණා කළ පෙන්නන්න මම පවර ආරාධනා කරනවා මගේ වැරද්ද පෙන්න දෙන්න කියලා. ඉතින් මට හේතු ගත්තොත් මම හදා ගන්නවා. ඒ නිසා මම කියන්නේ කියලා. ඉතින් අපි පවාරණ දීකම කියන වස් පවරණමයි කියලා පවාරණ කරනවා කියලා කියනවා. මේක සබචනාංශයේ වකට හිටිය සබචනාංශයේ සමකාලීන සංග්‍රහයක් එක්ක කරලා මේ කියන වතාවේ ਸਰවචනාසේ මේ විදිහට පිරිසත් එක්ක වස්වසල ස්වරණය කරලා ਸਰවචනාසේ චාරිකාවක වයි. ඉතින් චාරිකාවේදී දවසකට 7න් 15ක් 10ක් 15ක් විතර ගමනක් ਸਰවචනාසේ වදිනවා. වැඩලා ඒ ප්‍රදේශී පින්නපාත කරගෙන වළඳලා අන්දවරු ටිකක් ඉඳලා භාවනා කරලා ආවහ හඳ කරේ ඉතින් වට වෙච්ච මිනිස්සුත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා රාත්‍රිය ගත කරලා බෞද්ධ පාන්දරකට ආයෙ හතරම 10 15ක් වගේ. කොතෙන්ද යනවද? කවුද හම්බ වෙන්නේ? මොකක්වත් නැහැ. දැන් අද මෙතන 1000ක් 2000ක් සින්දුක වෙච්චාම මේ පිටිසකට මේ පහසුකම් සලසන්න ඒ වගේ මේ ඉන්දු මිතු පහසුකම් ලබන්න කොච්චර භාෂාවනද කියලා සංවිධානය කරන්න සුදා. සර්වඥන්ස තමාට 12000ක් සංගපිරිසත් එක්ක යනවා. එක දැහැටි කූඩක් පිළිගන්න ගන්න කවුරක්වත් නැහැ. වතුර ටික තියෙන්නේ කොහෙද කියලා තනක් නැත්තේ. වැසිකිලි පහසුකම් නැහැ. සර්වඥන්ස අවුරුදු 45ක් ගත කරා. මේ විදිහට චාරිකාව සමාජ මාස 9 කරනවා නැත්නම් මාස 8 නැත්නම් මාස 6. ඒ තරම් ඇවිදිනවා අවුරුදු 45න් කවදාක සෙරපු දෙකක් දාවක් බවක් පොතක ලියවිලා නැහැ. සර්වඥාන්ස හෝටල් එකක් බුක් කරුවයි කියලා හෝ එහෙම නැත්නම් කල්ලාසෝ කාට එන්න කියලා මට මේ කට්ටියට දෙන්න ඕනේ මොකක්වත් නැහැ. ඒ නිසා එවැනි පිළිසකට දහව ගෝවියෙක් ඇවිල්ලා දැහැටි දණ්ඩක් පූජ කරොත් ඇති වෙන කුසලෙ මෙච්චරයි කියලා. මොකද ඒ ටික තමයි මේ චාරිත්‍ර ආදාපට ඇවිල්ලා තියෙන්නේ. එහෙම ගමික සංඥා වචන මම දැක්කට පස්සේ විමසලා වංශයට මම පහසුකම් තියනවාද වතුර ටික තියනවාද දැහැටි දණ්ඩ තියනවාද කියලා අහලා ඒ සපයන්නේ එදා ජීවිත චාරිත්‍රාක් හැටියට නෙමෙයි එදා තමයි චාරිත්‍ර පටන් ගත්තේ. ඉතින් මේ විදිහට දරුවචනසි මාස 8ක විතර ගමනක් කරලා නැවතත් ආයවස්වසන්ද අර තමන් වැඩ සිටි ස්ථානව සපත් වෙනවා. ඉතින් සංඝයා විශාල පිරිසක් ගිහිල්ලා මුළු ගමනම ගිහිල්ලා ඇවිල්ලා දැන් ඔන්න ආපහු සදත්තර ජේතවනාරාමයේ ඊයවස වැඩම කරා. පහුවෙන්ද උදේ සංඝයා වහන්සේලා පුරුදු පරිදි ජේතවනාරාමයේ අපට පිළිවාද කරන මේ වගේ ධර්ම සභා මණ්ඩලයක පැස්සෙලා මේ මාස 8ක ගමන පිළිබඳව එකිනෙකා ධර්ම සාකච්ඡා කරනවා. මොකද එදා ජනමාධ්‍ය කියලා එකක් තිබුණේ නැහැ. වාහන පහසුකම් තිබුණේ නැහැ. පාරවල් වල අධියට හොරහතුරු බය තිබුණා. ඒ නිසා එහා ගමේ වෙන්නේ මොකක්ද කියලා මෙහා ගම දන්නේ නැහැ. දන්නේ චාරිකාව යන කෙනා විතරයි. එයා ගමෙන් ගමට යන නිසා එයා කාලවලික දේශවලික වෙනස්කම්, සංස්කෘතික වෙනස්කම්, භාෂාවල් කොහොම විරුද්ධ වෙනවා. ඒ නිසා එදා තමයි විද්‍යපය දහස්වති කියලා කතාවක්. මොකද වෙන ප්‍රවෘත්ති දරගන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා මේකේ මා අටක් ඇවිදලා එකතැනට ආවට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා අතර සමන්ගේ පාරවල් පිළිබඳව නම් කොටවල් පිළිබඳව අදහස් මතිමන්ත අතර ඉදිරිපත් සමහර පැතිල හොඳට මලු හදලා පාරවල් හදලා රාජ රටයකට යන්න පුළුවන් සමහර දැන්වල නිකන් ගංසබා පාරවල් විතරයි තව සමහරව තවලන් ගිහිලා පාරවල් කැඩිලා වැහැලා ඉතින් පාරවල් පිළිබඳව හිතා ගන්න බැරි විස්තර දැක්කම මේ මාතාටේ ගමනේ. ඉතින් එතකොට කල්පනා වුණා මේ පාරවල් විවිධයි. කොහොමද ওই පරිසරයක කොහොම පාරවල් හදන්න ඕනේ? පිළිබඳව පාරවල් පිළිබඳ කතා. ඊට පස්සේ ඇහෙන්න යෙදුනා සර්වචනාවේ චක්මානිකුත් මත ප්‍රකාශ කරන විවිධ ශාස්ත්‍රුන් වහන්සේලා විවිධ ක්‍රමයකට ඒකනාට ධර්ම දේශනා කරනවා. සමහරු අසුවිරු ධර්ම දික්ඨ මංගල සුත්ත මංගල කියලා තමන් අහපු දේ උපනිෂද් වශයෙන් එක එක නටු ගන්න. පංච පංච වශයෙන් කණ්ඩාය කණ්ඩාය වශයෙන්. තව සමහරක් දික්ඨ මංගල වශයෙන් දුතු හොඳ දේවල් මගේ ශිෂ්‍යයන්ට උගන්වනවා. තව සමහරක් සාමුති සත්‍ය කියලා උගන්වනවා. තව සමහරක් පරමාර්ථ සත්‍ය කියලා ලෝකේ සාමාන්‍ය හැට පේන්නේ නැති කොටස গুপ্ත ධර්ම, ගුඪ ධර්ම වශයෙන් උගන්වන්නේ මේකේ සත්‍යයන් රාශියක් මේ ස්වාමීන් වහන්සේලා දකින්න හම්බුණා. මේ විශාල තීර්ථ ගමනේ නිසා ඒ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් මතුවුණා. පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන કોઈ ශක්තියද සසූද ආහාපදේද සුතමේ ඥානේ බෞද්ධ ඥානේද බුද්ධ දේද අස්පනාමිත එමෙතන සාමත කරගත්ත සත්‍යයේද පරමාර්ථ සත්‍යයේද කියලා සත්‍ය පිළිබඳ කතා. ඒ වගේම විවිධ කෙනාගාව විවිධ ඇදහිලි සහ විවිධ ශ්‍රද්ධාවකින් ඉතාමත්ම උග්‍ර කෙන තමගේ ජීවිතේ පවා පූජා කරන්න පුළුවන් ශ්‍රද්ධාවක් කියලා ඒ ශ්‍රද්ධාව සමානකට නොපෙනෙන දෙවි කෙනෙක් ගැන එහෙම නැත්නම් බුද්ධ ධර්මයක් ගැන බුද්ධ ධර්මයක් ගැන නැත්නම් තමගේ දුර්වාහමිතුරෝ ගැන ඉතාමත්ම ගැඹුරු ශ්‍රද්ධාවක් එතකොට මේ ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරු පිළිබඳව ශ්‍රද්ධාවක් තිබුණා. නමුත් ඒක ටික දකින්න හමුනා රටේ චොටේ ඇත්තෝ කිසිම කෙනෙක්වත් නෑ ලෝකේ ශ්‍රද්ධාවක් නැති ඒ බටහිර මිනිස්සුකේ ගැන ලියලා තියෙනවා කෝඩියක් තමගේ කෝඩි වල පිළිබඳ ශ්‍රද්ධාව නිසා ඉත පෑරුවක් නැතත් ඌ වැඩ මීමැස්සා ඒ මීමැසි මීපදේ කටයුතු නිසා ලබ්ධාවට මැරෙනකම් වැඩ වේයා උදේ ඉඳලා හැන්දෙනකම් වැඩ ඌගේ කරන වැඩේට යොදන ශ්‍රද්ධාව මනුස්ස මනසකින් හිතා ගන්න බෑ. අලිය අලියයි ගතිය පේනවා, සිංහ සිංහයි ගතිය පේනවා, කරපොත්ත කරපොත්තයි ගතිය පේනවා. ඕකම පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. ඉතින් ඒකෙත් මේ ශ්‍රද්ධාව අතරේ කොයි දේ ඇදහුවොත් වඩාත්ම හොඳ. අදහනක හැම කෙනාම අදහන. ඒක පිළිබඳ කිසි ශේත්කාවක් හිතන්න එපා. මේ බෞද්ධයන් විතරයි ශ්‍රද්ධාව තියෙන්නේ නැත්නම් අනික් අයට ශ්‍රද්ධාව වැඩි ඉතින් අඩුවදී. හැම කෙනෙකුම ජීවත් වීම සඳහා ශ්‍රද්ධාව අවශ්‍යයි. මේ ශ්‍රද්ධාව යොමු කරන්නේ කොතෙන්ද? වඩාම සෝයේ පිණිස මොන ධර්මය વિશે ශ්‍රද්ධාව තිබොත් දියුණුවක් ඇති වෙන්නේ නැත්නම් ඒක කියන්න වටින දරුවන්ට දෙන්න වටින ආරම්භලාවෙන් ගෙනියන්න වටින ඒ වගේම මිනිස්සු අතර එක එක ප්‍රාන්තන එක එක ගෝත්‍රික ජනතාවන් අතර තමන්ගේ රජු තෝරාගෙන නායකයා තෝරාගෙන විශාල පොදු පූජා කරනවා දෙයයන් බ්‍රහ්මයන්ද වගේ. දැන් අපි සරුවචනාංගයට පූජා කරනවා වඳිනවා. ඒ වගේ අන්තිමට ඉන්න මිනිස්සු හැම කෙනෙක්ම හරි දීනයි. මනුෂ්‍යයෙකුට හරිම දීන සතේ නායකෙක් පිට හොයාගන්න කොහොමද? ඊට පස්සේ නායකට වැළවැටි ඉන්නවා. ඉතින් හැම ගෝත්‍රකයක් තුළම මේක තියෙනවා. ගෝත්‍රකේ ජනතාවක් තුළම මේක තියෙනවා. ඉතින් මේ ආන්දෝලනයේ එකතුලා ධම්සභා මණ්ඩලේ පාරවලතර හොඳම පාර මොකක්ද? ඒ වගේම සත්‍ය වල හොඳම ශක්තිය මොකද්ද? ධර්ම වල ඇදහිත ධර්මයේ මොකද්ද? මනුෂ්‍යයන් අතර උත්තම මනුෂ්‍ය කවුද? මේ සාකච්ඡා කරන නුරුකවචනanse වැඩම කරලා ධර්මාසනාරූප වේමයි මේ සංඝයාසල ගෞරව කරලා සර්වඥන්සේ අහනවා අනේ මම ඉන්දිසිම කුමන කතාවක්ද මේ ධර්ම සභාව මණ්ඩපේ කළේ මම පැමිණීම නිසා කුමන ධර්ම දේශනා කතාවක් අදාළ වුණාද එතකොට සංඝයා කියන අවසරයි ස්වාමීන් වහන්සේ පසුගිය මාස රටේම පිරිසක් වශයෙන් ඇවිල්ලා ඇවිදිනකොට අපි දැකපු විවිධ පාරවල් පිළිබඳව අපි කතා කරා. ඒ වගේම ලෝකයේ තියෙන සත්‍ය ධර්ම පිළිබඳව අපි කතා කරා. අද හේතු දේවල් පිළිබඳව කතා කරා. මනුෂ්‍යයන් අතර උත්තම කවුද කියලා කතා කරා. ඉතින් ඒකකොට යත්තන්න කතා කරන්න අත්දකව ප්‍රත්‍යක්ෂ කියලා තියෙන මාසාතක. දැන් මේක සරුවචන වාසේ ඉදිරිපත් කරපුවාම දැන් සර්වඥාන් වහන්සේ දෙන්නේ මේකට දෙන සර්වඥ විග්‍රහය. සර්වඥාන්සේ සඳහන් කරනවා මේ පිරිසගේ මතුවෙච්ච මාර්ගකාවලට අවසාන නිෂ්ඨාව මග්ගානට්ටං විකෝ මග්ගෝ මේ ලෝකේ තියෙන පාරවල් අතර වැදගත්ම පාර තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් මිත්‍තික් මේ කතා කරපු මිනිස්යෝ දකින ඇහැට පෙනෙන විවිධ පාරවල් ගැන කතා කරනකොට සර්වඥාන්සේ කාටවත් කොල්ලන්න පෙරලන්න බැරි විදියට මතක් කරනවා අපිට නොපෙනෙන ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි ශ්‍රේෂ්ඨම මාර්ගය. ඉතින් ඒකට ඊට පස්සේ කෙනෙක් ඕකට ආය හරස්කපන දෙයක් නැහැ. අපි දවසකට පාරවල් ගැන කතා කර කර ගත කරන කාලයත් එක්ක බලනකොට අපි බුද්ධ ශ්‍රාවකයේ විදිහට අපිට දන්නවනම් මේක අපිට කතා කරලා නිම කරන්න බැරි එකක් ලෝකෙ බුදුහාමුදුර කෙනෙක් පහළ නොවුණා. බුදුහාමුදුර පහළ වෙච්ච නිසා උන්වහන්සේ අපට කියනවා මම දේශනා කළ තියෙන මේ ආර්යශ්‍රාක මාර්ගය තමයි හොඳම පාඩම. ඉතින් අපි ඒ විදිහට අපේ අධ්‍යයන ආඩම්බරයක් කතා කරනකොට කතා කළ යුතු උත්තරම දේ පිළිබඳ හැඟීමක් තියෙනවනම් ආර්යශ්‍රාක මාර්ගයේ මුල්ම තියෙන ඒ සම්මාදිට්ඨිය අපිට තියෙනවා කියලා කියන්නේ. නමුත් ඒක නැතුව මේ රට රාජ්‍යවල ඇවිදිනකොට දකින්නේ විවිධ පාරවල් ගැන වැඩිපුර කතා කරන්න ගියොත් ඒ සම්මාදිට්ඨිය වෙනවත් මිච්ඡාදිට්ඨිය වෙන්නේ. ඒක නිසා අපි මේ වගේ පොයි දවසක බුදුන් සරණ යන වේලාවක මතක තියාගන්න ඕනේ අර සංඝයා වහන්සේලා බුදුහාමුදුරුවෝ පැවිදි වෙලා මාස 8ක් බුදුජානන්සේගේ සිවුර හේව නැල්ල ඇවිදවිද තාමත් එක එක පාරවල් ගැන කතා කරනවා. තාමත් එක එක පාරවල් ගැන කතා කරනවා. අපි දැන් අවුරුදු 2600කට පස්සේ අපි තාමත් එක එක පාරවල් ගැන කතා කරනවා. නමුත් අවස්ථාව දුන්නොත් සර්වචන සමට පෙන්වන්න හදන්නේ ඒ පාරවල් ගැන කතා වලින් තියෙන ශ්‍රේෂ්ඨම නිමා නිෂ්ඨාව අර වරදින් නැත්තම් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපිට ඒක පාරක් විදිහට තේරෙන්නේ නැහැ. අපිට ආදර්ශක මාර්ගයේ මේ බුදුහාමුදුරුව පාරක් විදිහට පෙන්නපු විදිහකට තේරුම් ගන්න ක්‍රමයක් අපිට තේරෙන්නේ නැහැ. ඒ තරමටම අපිට මේ විවිධ දිට්ඨි යාලයක පැටලලා ඉන්න නිසා අපිට අඩුවන්නේ අසුවිරු ඥානයක් ඇති වෙනවා නම් යන්න තියෙන පාඩවලින් කතා කරන තියෙන පාඩවලින් ශ්‍රේෂ්ඨම පාඩ තමයි මේ සාමාධික සාමා සංකප්ප වශයෙන් තියෙන එකේ නිසා අපි දවසකට චිත්තක්ෂණ කීයක් මෙන්න මේ බව දැනගෙන මේක ඉස්සරහන් තියාන ගත කරනවද කියන එක සලකනවා නම් අපිට දැනගන්න පුළුවන් මිච්ඡාදිටි පැත්ත අයින් කරලා ටික ටික ටික ටික එන්නේ එන්නේ එන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන මිච්ඡාමා දිට්ඨිය වැඩෙන නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙන පාරකට අපි යයි කියන්නේ. ඒ වගේම සත්‍යානං චතුරෝපදා ලෝකේ තියෙන අසූ විරෝධාන දැක්කපු ඥාන සම්මුති ඥාන සහ පරමාර්ථ ඥාන මේ සියලුම දැනුම අතර ගන්නකොට දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන නිරෝධේ ඥාන නිරෝධ මාර්ගාකාරණි ප්‍රතිපදාය ඥාන කියන මේ චතුරාර්ය සත්‍ය විතර ඒ මොනම දෙයක් පතරක් නැහැ. නමුත් අපේ විශේෂේෂ්ඨ ගත්තාම අපේ තියෙන ඉස්කෝලේක තියෙන විෂය පාඨමාලාව ගත්තොත් අපි අපේ දවසක තියෙන දැනුමට යොදලා කාර්යය ගත්තොත් ජීවිතය ගත්තොත් අපි කොච්චර බාහිර දැනුම සඳහා ලෞකික ඥාන සඳහා කොච්චර වටිනාකමක් දීලා කියනවාද කියනවනම් අද අපි මේ ගත කරන යුගයේ ලංකාවේ විශේෂයෙන්ම ආරක්ෂක භාවය වැඩි රටක් විදිහට ළමයිගේ ජීවිතය ගත්තොත් අධ්‍යාපනයේ සඳහා දීලා තියෙන මේ පාඨමාලාවන් එක බලනකොට මේ චතුරාර්ය සත්‍ය උත්තර දේවවට කොච්චරක ජාතික වශයෙන් ප්‍රතිපත්තිමය හැඟීමක් අපිට තියෙනවද? ඒ නැත්තම් දෙමාපියෝ තමන්ගේ දරුවන්ට උගන්වලා දෙන්න හදනකොට පිටරට ගිහිල්ලා එහෙම නැත්නම් පිටරටින් කටේ මෙහෙට ගෙන්නලා විවිධ ක්‍රමවලට මේ චතුරාර්ය සත්‍ය හඳුල්ලා දෙන කොච්චර ප්‍රයෝජන ප්‍රයත්න අරගෙන තියෙනවා කියලා බැලුවොත් ඒ දෙක අතර තියෙන සංසන්දනය කරගන්න බැරි වෙනසක් අපි පුදුමාකාර ආසයි චතුරාර්ය සත්‍යයෙන් තොර නානාවිද ලෞකික ඥාන සඳහා අපේ සඳහා සම්මා දෙනවා උපාදි දෙනවා පශ්චාත් උපාදි දෙනවා ඩිප්ලෝමා දෙනවා සම්මාන දී ගන්නවා නානාවිද කටයුතු කරාට චතුරාර්ය සත්‍ය හදා බෙදා ගන්න අපි කොච්චරක් කටයුතු කරනවද කියන එක යම් ප්‍රබෝධයක් දියුණුවක් මේ පසුගිය අපේ ධර්ම ඉතිහාසය අවුරුදු 20 තුළ කියලා තියෙනවා මොකද සංසන්දනාත්මකව බැලුවොත් ඒක එච්චර කැපී පෙනෙන වෙනසක් නෙවෙයි. ඒ වගේම විරහකෝ සෙට්ඨෝ ධම්මා. අපි රාගයට, කාමයට, ලාභ සත්කාරයට මේ කරගෙන යන එකිනෙකා කුලල් කා ගන්න හටන ඇතුළත විරාගයේ පිණිස අපි විරාගයේ ධර්මයන් අතර ශ්‍රේෂ්ඨම ධර්මයේ බව අපි කොච්චර තේරුම් ගන්නවද කියන එක විතරයි මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක හුඟක් කැපී පෙනෙන විදිහට පේනවා භාවනා කරන දේශ භාවනා කරන ප්‍රයත්නයේ සහ භාවනා කරලා ආන ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරනකොට ඒ නිසා මේ විරාගය ධර්මයන් අතර ශ්‍රේෂ්ඨම දේ බව බෞද්ධයන්ගේ මුදුන්මල්කට වෙන භාවනා කරන කොච්චර තේරුම් ගන්න තියනවද භාවනා නොකරන අය කොච්චර පටලවාගෙන තියෙනවද කියන එකට මම තව චුට්ටක් කියනවා ඊට පස්සේ දීපදානංච චක්කුමා මේ දෙපා සතුන් අතර බුදුජානක මහන්සිය වගේ ඒ පංච චක්ෂුෂයතාව සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ උත්මේ තවරයි. ඒකට අපිට වෙසක් දවස් විතරයි බුදුහාමුදුරු මතක් වෙන්නේ. එහෙම නැත්නම් අපි එක එක නා පිටිපස්සෙන් අපිට මුදල් ප්‍රශ්නයක් ආව බුදුහාමුදුරු පිටිපස්සෙන් යන්නේ බැංකු මැනේජර් පිටිපස්ස තමයි යන්නේ. ඊළඟ ප්‍රශ්නයක් ආවොත් අපි නීතිඥයෙක් පිටිපස්සේ තමයි යන්නේ. ඒක නැත්නම් විශයක් ඉගෙන ගන්න ඕන නම් අපි ඒ විශේ බාර විශේෂඥ ළඟට තමයි යන්නේ. සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් කවුරුත් අපේ ජීවිතේ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් නෙවෙයි. වැඩක් නැති වෙලාවෙ ගිහිල්ලා ඉඳගෙන ඉන්න නිසා පන්දලේ තියාගෙන බුදු පිළිම. සංගත උද්දී අමුඩ ගහගත්තාම තිබුණාද හැඳ වෙනකම් ওই දාගලන කිසිම කෙනෙක් බුදුහාමුදුර ඉස්මෙන් යන කටයුතු කරන්නේ. අර වීකෙන් එකට හම් වෙන සෙනසුරාදා ඉරිද තමයි කොන්න බුදු ආගම සීවේ. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ විශ්ින්න සංඝයාට කියනවා මෛත්‍රික මාත හරක ලෝකේ වටේ ඇවිද්දට මේ ඇස්සත්තන් අතර දෙපා සතුන් අතර ශ්‍රේෂ්ඨම බුදුරජාණන් වහන්සේ කියලා බුදුහාමුදුරන්ව කියා පාන්න සිද්ධ වෙනවා. අපි අවුරුදු 2600කට පස්සේ කරදේවල් අල්ලෙන් මෙපිට ඉපතිලා අපි අතින් වර්ධිනවා කියලා අහන්න දෙයක් නැහැ. සර්වචනංශේ ළඟ පැවිදි වෙලා සර්වචනංශත් එක්ක එකම චාරිකාවේ වැඩලා මාස 8කට පස්සේ ඒ සංඝයාට සැකයක් තියෙනවා මේ මිනිස්යෙන් අතර ශ්‍රේෂ්ඨ මිනිස්සු කවුද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සිද්ධ වෙනවා කියන්නේ මේ ප්‍රසස්සතාව දිබ්බ චක්ක සමාන චක්ක මානස චක්ක ආදී ඒ ඇස් පහක් ඇත්තව සර්වඥාන්ස තමයි මේ විනිවිද දක්වන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ දැක්ම ඇති කිරීම සඳහා ඇසත්තන් හොයන පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් මතුවෙනකන් ඉඳලා තමයි සර්වඥාන්සේ මේ අසස්සතාව බුදුරජාණන් වහන්සේ තමයි මේ ප්‍රශ්නට උත්තරේ දෙලා කියන්නේ. එහෙම නැතු බුදුරජාණන්සේ ප්‍රශ්නේ අහලා උත්තරේ දුන්නා නම් ඒක බුදු කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. බුදුරජාණන්සේ සංඝයාට ප්‍රශ්න ඇති වෙන්න ආරම්භ. මාර්ග අතර වැදගත් මාර්ගය මොකක්ද? සත්‍යයන් අතර වැදගත්ම සත්‍යය මොකක්ද? ධර්මයන් අතර වැදගත්ම ධර්මයේ කුමක්ද? මනුෂ්‍යයන් අතර ශ්‍රේෂ්ඨ උත්තරයන් ආසි කවුද කියලා. ඉතින් මම දැන් වෙලා ගන්න කැමතියි මේ විරාගෝ ධම්මෝ සෙට්ටෝ ධම්මානං කියලා මේ බුදුහාමුදුරුව අපට පෙන්වන්න හදන මේ විරාගය රාගයේ අනිත් පැත්ත අපි කොච්චරක් ශ්‍රේෂ්ඨ ධර්මයක් වශයෙන් පිළිගන්න දුගාන බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයක් වශයෙන් සුතමේ ඥානයක් වශයෙන් පොතේ දැනුමක් වශයෙන් අපි පිළිගන්න කොච්චර කැමැතිද ඒ වගේම අපි ඒක කරබැලීමේ ආකාරයට මේක ක්‍රියාවක් කරලා අත්දකලා බලන්න අපි කොච්චර ඊවර කියලා තියෙනවද ඒ වගේම අපි ප්‍රත්‍යක්ෂ කරන වෙලාවට කෙලින්ම ඒක මුහුණ දෙන වෙලාවේදී අපිට මේ පිළිබඳව සම්මාදිකයක් තියෙනවා මෙන්න මේ විරාගයේ නැති තැන අපි සාමාන්‍යයෙන් වාගේ කියලා කියනවා මේ රාගයට හේතු වෙන්නේ කාම ගුණ ඒව නැත්තම් මේ විවිධ රූප, විවිධ ශබ්ද, විවිධ ගන්ධ, විවිධ රස, විවිධ පහස රස විඳීමේදී ආශාවට කියනවා කාම ගුණ කියලා. ඒ කාම ගුණයන් මාරු කරමින් එකින් එකට මාරු කරමින් ගත කරන ජීවිතය තමයි මේ කාම ඡන්දේ වෙලා තියෙන්නේ. ඒකෙන් අපිට එක ඉරියව්වක ඉන්න බෑ. නිතරම ඉරියව්ව මාරු කරන්න. එක පහකට අඳින්න බෑ. අපිට විවිධ පාට වෙනස් කරන්න ඕනේ. අපිට එක අඬක් අහන්න බෑ. එක ශබ්දයක් අහන්න බෑ. ශබ්ද නිතර වෙනස් කරන්න ඕනේ. අපිට එක ආහාර වේලක් ගන්න බෑ. අපිට විවිධ රස රසවලු දෙන්න ඕනේ. අපිට එක සුවඳක් විඳින්න බෑට විවිධ සුවඳ දෙන්න ඕනේ. කොට මෙත් ඇඳ ඇති යාන වාහන මෙච්චර වෙනස් කරමින් අපි ධිකතන මේ රාගයට පොහොර දානවා අපි රාගයට ආහාර සපයනවා ඉතින් ඒ නිසා අපි ඒ වැඩේ යනතා ඇහැ කන දිව නාසය කය මන කියන මේ ආයතනවලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ ධර්ම කියන මේ අරමුණු සොයා වෙහිීමේ කටයුත්තේදී ඉන්න තාක්කල් අපිට මේ විරාගය කියන එකට සාදර වෙන්න කිය අඳුර ගන්න බෑ. ඒක නිසා විරාගය විරාගෝ දෙට්ටෝ ධම්මානං කියනද ඒ පරිශ්‍රයට බහිඳ මේ රාගයේ කාමයේ කාම පරිසරයෙන් වෙන්වීම අත්‍යවශ්‍යයි කියන එක සර්වඥාංශ ප්‍රකාශ කරනවා. ඒකට අපි සිංහලෙන් කියන ගීගයතා. එතන අබිනිෂ්ක්‍රමණය කියයි. ඉතින් අබිනිෂ්ක්‍රමණය සමාජශීලී කායයට පේන ප්‍රශ්නෙ පැනයාවක්. අබිනිෂ්ක්‍රමණය කරන්නේ නැතුව මේ රාගයේ ගත කරන ගමන්, කාමයේ ගත කරන ගමන්, කාම තෘෂ්ණාවේ ඉන්න ගමන් සත්‍ය අවබෝධ කරගන්න බැරිද කියලා. මේකට කියන්නේ ඇමරිකන් බුද්දිසම් කියලා. ඇමරිකන් කාර්යයක් ඕනේ ඇමරිකාවේ ඉඳගෙන ඒ කාම ලෝකේ ඉන්න ගමන් මේ සත්‍යය ප්‍රත්‍යක්ෂ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒක මේ කාලේ ටිකක් ජනප්‍රිය මාතෘකාවක්. නම සර්වචනාසි පැහැදිලිවම දේශනා කරන මේ රාගයේ ඉන්න ගමන් විරාගයක් පිටවෙන්න ඇඟීමක් ගන්න බෑ. නිසා විරාජයක් ගැන හැඟීමක් ගන්න නම් తాවකාලිකව හෝ ඒ රාග ධනවන පරිසරයෙන් පොඩ්ඩක් අයින් වෙන්නේ. ඒ සඳහා තමයි ජෝරජතන සෝහතනතරක් ලැබිච්ච එක අතහැරලා සබෝධනසේ ප්‍රියම්බිකාව අතහැරලා එදා හම්බ වෙච්ච බබා අතහැරලා අවුල ඔක්කොම අතහැරලා ඉන්දියාවේ අපේ මහා විනික්‍රමණ කිච්චා. අභිනිෂ්ක්‍රමණේ මහා එකතු ජානසේ කරා. කෙරුවට පස්සේ සර්වචනාංශයක අනික් අයට දේශනා කරන මේ ඔක්කොම කරන්න ඕන කියන එක නෙමෙයි අඩු ගාණේක තේරුම් ගන්න ඕනේ මේ කාමයෙන් වෙන් වෙන්නේ නැතුව විරාගය පිළිබඳ හැඟීමක් සත්‍ය පිළිබඳ හැඟීමක් ධර්ම පිළිබඳ හැඟීමක් ගන්න බෑ ඒ නිසා අද මේ වගේ පිළිසක් අනුගේ වහලයක් ඇවිල්ලා කවුරු හරි අපල දෙන ආහාරයක් වලදලා මේ බිම වාඩි වෙලා ඉන්නේ නිකන් හරියට එලිමහන්සේට කටවකට හම්බෙච්ච රැඳවියෝ ටිකක් වගේ. මේක විදියක අර අත්හදා වැරීමක් කරනවා. මේ කොහොම ගෙදර හිටියනම් මොන තරම් මේ ටික වෙනුවෙන් මේ ඉන්න කට්ටිය වෙනුවෙන් ගෙදර වර්ගදි කොළොන වර්ගදි කීයක් වෙන්නේ නැහැ. අද මෙතන බලන්න බොහොම ගණන් කරන්න පුළුවන් වර්ගදි ගන්නකම් මේ හිර වෙලා තද වෙලා ඉන්නේ. අර ඔක්කොම අතහැරලා ඉතින් ඒ කෙනෙකුට කියන්න පුළුවන් ඒත් අපි හරි සතුටින් ඉන්නවා. සමානදාසක පිරිසක් එක්ක කියලා සන්තෝෂෙන් ඉන්නවා. මෙන්න මේ දේ මේ විරාගය හඳුනා ගැනීමදී අවශ්‍යයි. ඒක සඳහා සර්වචන් වහන්සේ ආපහු කැලේට යන්නේ කියලා, ගහක් මුලට යන්නේ කියලා, ශූන්‍යකාරයකට යන්න ඕනේ කියලා මූලිකව සඳහන් කරනවා. ඉතින් ඒකෙන් පේනවා මේ හිත හදන්න හිත කියන්නේ නාම ධර්මස්ව හැබැයි හිත කියන්නේ කල්ලාන්න කරන්න බැරි දෙයක් හැබැයි නමුත් ඒකට පරිසරය අත්‍යවශ්‍යයි. මේ පරිසරේ නැතුව ඒ හිත හැදීමේ කටයුතු කරන්න බෑ. මේ රාග විරාග කියන්නේ චෛතසික. හිත කියන්නේ ආරෝපී ධර්මය. ඒ සඳහා මේ පරිසරයේ අවශ්‍යතාවය ජීජනසේ පෙන්ලා දුන්නේ මේ ජීවන කියන එක පෞද්ගලික දෙකක් නෙවෙයි. ඒක පරිසරත් එක්ක බැඳිච්ච ආචාර ධර්මත් එක්ක බැඳිච්ච පරිසරත් එක්ක බැඳිච්ච දෙයක්. ඉතින් ඒ පරිසරයට ගියයි කියලා හිතමු. ඒ එතකොට මම අර මේ වගේ ওই දවසට වෙච්ච පීස් වලට වැඩිය සාමාන්‍ය මාසයකට දවසක් සුමානකට දවසක් දවසකට පැයක් වගේ කියන නිති භාවනාවට කී කෙනෙක්ගේ මාතෘකාවක් නිදර්ශනයක් අපි අරගත්තොත් එහෙම ගිය කෙනෙක් තමගේ කමටහන් සුද්ධ කරන්න ගියාම එයාට පේන්න තියෙනවා ඉතාමත්ම අමාරු වෙනවා පොඩි අමාරුවකින් නෙවෙයි අපි නෑදෑයින්ගෙන් අයින්. ඉතාමත් අමාරුකින් පොඩි අමාරුකින් නෙවෙයි අපි වස්තුවෙන් අයින් වෙන්නේ. ඒ නිසා මේ නෑදෑයින්ගෙන් ගණ්‍යා කරේ කුලයා කරේ වෙන් වෙලා මේ වස්තුවෙන් වෙන් වෙලා අපි අර අරණියකට ගියයි කියලා කියමු දුක්ඛ මොණයකට ගියයි කියලා කියමු මේ වගේ තැන ගියයි කියලා කියමු. ගියාට පස්සේ මේ යෝගාවචරය අරගෙන කීයට හැටියට කොට කී අතහරපු නිසා ඒ යෝගාවචරයට විරාගය මතුවෙනකොට රාගයේ අනිත් පැත්ත විරාගය කියන එක මම යෝජනා කරනවා මේ භාවනා කරනකොට මතුවෙන එපා වෙන ගතිය නීරස ගතිය කම්මැලි ගතිය නීතිමත වෙන ගතිය අසරණ වෙන ගතිය අනිශ්චිතතාවය ඕනම භවනා කරපු කෙනෙක් දන්නවා එක පැයක් උත්සාහ කළොත් පරියන්ක භාවනාවක් කියන්නේ ඉඳගෙන වාඩි වෙලා කරන භාවනාවක් නැත්තම් සක්මන කොච්චර ඉක්මනට අපේ හිතට මේ විරාගය මතුවෙනවද කියලා මේ කාමැලිකම මේ නීරසකම මේ නිදිමත ගතිය මේ අසරණ ගතිය මේ බය ගතිය මතුවෙනවද කියලා හැම වෙලාවෙම හැම ප්‍රශ්නයක්ම නගන්නේ භාවනා කරන අය මේ මතුවෙන විරාගය නැති කරගන්නවා මේක භාවනාවේ ලැබෙන ප්‍රතිඵලයක් වශයෙන් දන්නේ නැහැ. භාවනා කරන්න ගියාම ඇති වෙන මේ කම්මැලිකම නීරසකම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන පළවෙනිම ප්‍රතිඵලය. ඒ හැම කෙනාටම ඕනේ මේ නීරසකම නැති කරන නිවන් දකින්න. මේ මිත්‍යා දිට්ඨිය සමාධිත්‍යත් අපි පෙළගස ගත්තොත් භාවනා කරන්න ගිය කෙනාට විතරයි තේරෙන්නේ මේ කාම වස්තු නැතුව සාමාන්‍ය අරමුණක් තමයි ඉඳගෙන ඉන්න අරමුණෝ ආනාපාන වගේ එකක් දැම්මට පස්සේ හිත එහි තියන්න බැරි කමක් ඇතිවෙද්දී ඇති බව බොහොම සිත්තිකයි. උඟ දෙනකොට තමන්ගේ මූල කර්මතන හිත තියන්න පුළුවන් ආනාපාන හරි මේ ඉඳගෙන ඉන්නේ කොච්චර ඉක්මනට එපා වෙනවද කියලා බලන්න. කොච්චර ඉක්මනට අරමුණේ හිත පවත්වා ගන්න බැරි වෙනවද කියලා. කොච්චර විදියට හිතවිලි වලින් බාධා වලවද සිය සාධ වේදන වලින් බාධා වෙනවද ඒකට යෝගාචරය මේ සාමිච්ඡා දිට්ඨිය නිසා අර මතුවෙන විරාගය, අර මතුවෙන කම්මැලිකම, අර මතුවෙන නීරස ගතිය නැතිකරන්න ඒක වැරද්දක් කියලා හිතාන ඒක තමන්ගේ තීරිය අඩුකමක් කියලා හිතාන එහෙනම් මට විතරයි තියෙන්නේ කියන කොච්චර දඟලුවත් බුදුජානන් වහන්සේ මතක් කරන්නේ භාවනා කරන්න ගියම පළවෙනිම හම්බින ධර්මතාවය තමයි එක අරමුණක හිත තියාගෙන ගියාම එක ඉරියව්වක ඉන්න කියහම ඇති වෙන මේ කම්මැලිකම. කවුරු හරි දැනගත්තොත් මේ කම්මැලිකම නීරසකම භාවනා ප්‍රතිඵලයක් කියලා. එහෙම නැත්නම් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා. ඒකෙනත් මේක ඇත්තටම අත්දකලා ඒක පිටු දකින්න කටයුතු කරන දෙන්නම් එක්කනත් අතර බුදුමාහාකාර වෙනසක් තියෙනවා. එක විදියකට මෙන්න මෙහෙම නිර්වචන දෙනවා. අපිව භාවනා මධ්‍යස්ථානයකට පිරිස ගෙන්නලා සිත සමාදන් කරවලා උපදේශ පන්තියක් දීලා කමටහන් දීලා දවස් තුනතරක් මේ භාවනා වැඩමුළුවක් කරලා අඳුන්න දෙන්න හදන්නේ එක පුංචි පණවිඩයයි මේ භාවනා කරනකොට මතුවෙන මේ කාමලිකම නීරසකම ඒකාකාරීකම බයගතිය අසරණ ගතිය වැරද්දා නෙවෙයි භාවනා ප්‍රතිඵලයක් මේක ප්‍රතිපදාවේ ඉදිරියට යන බවට ලකුණක් ඒක නිසා මේක නැති කරන්න හදන්නේ නැතුව මේක දරාගෙන මේක තියෙද්දි අර අරමුණේම ඉන්න පුළුවන් ගැතිය අර ඉරියව්වේම ඉන්න පුළුවන් ගැතිය බලන්න පටන් ගත්තොත් ඒ මනුස්සයාට තේරෙන්න පටන් ගන්නකොට අපි සංසාරේ මේ අයබර වායන පිටකට පහා වේත් බඳිනවා වගේ අමාරුවක් වෙනදී අමාරුව නැති කරන්න දඟලනවා මිස මේ අමාරුව තියෙද්දිම මේ කම්මැලිකම තියෙද්දිම මේ නීරසකම තියෙද්දිම මට නැවත ආනාපානෙ බලන්න පුළුවන්ද මේ ඉන්නේ ඉරියව්වම ඉන්න පුළුවන්ද ඒ අනුව ඇත්තටම බැරිකමටද මේක ආරහන්නේ නැත්නම් මේක වැරදි විදිහට අවබෝධ කරගැනීම නිසාද මේක ආරහන්නේ කියන කාරණාව යම් කිසි කෙනෙකුට භාවනා වැඩමුළුවකදී සමහර වෙලාවෙ වේදනාවෙත් සංනිවේදනය වෙන්න තියෙනවා එහෙම වුණොත් ඒ මනුස්සයාගේ ජීවිතයේ හැබෑ වෙනසක් එන්න පටන් ගන්නවා. එයා ඊට පස්සේ යන්නෙම පරියන්කේට මේ නීරසකම කම්මැලිකම පිළිබඳ සූදානම් මනසක. යන්නෙම මේක එන බව දන්නවා. හැබැයි ආපු ගමන් සලෝක සාදාල නැගිටලා යන්නේ. ඒ පුරුදු අනුන්ගේ භාවනා කරනකොට මේ නීරසකම කම්මැලිකම තියෙද්දී මට අරමුණක් එක්ක ඉන්න පුළුවන්ද කියලා කල්පනා කරන හැඟීම, කල්පනා කරන විප්ලවීය චින්තනය මේ ධම්මා සංකප්පය කහගරි හිතේ ඇති වුණා නම් ඒ දේශනය සාර්ථකයි, වැඩමුළුව සාර්ථකයි. ඉතින් මෙතනදී මම මතු කරන්න කැමති මේකේ තියෙන වැදගත්කම පෙන්වන්න මේ ඉඳගත්තර පස්සේ නැත්නම් අපි සක්මන් කරලා පස්සේ අපි ඉස්සරහින් තියාගෙන අරමුණක් තියෙනවා මම ඒක පොඩ්ඩක් වෙලා කරන විස්තර කරන්නම් ඉඳගත්තට පස්සේ අපි කියනවා මේ ඉඳගෙන ඉන්නේ ඉරියාවට හිත යොදන්න බලන්න. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක. ඒක නැත්තම් මේ ඉරියාව ඇතුලේ පේන හුස්ම ගන්න එක. ඒ දෙකෙන් එකක් අපි ඉස්සරහින් තියාගෙන ඇත්ත එක වහගෙන ඒකත් එක්ක ඇසුරු කරන්න බලනවා. බහුලීගත කරන්න බලනවා. සක්මන් කරනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි, හිතගෙන නෙවෙයි, මම දැන් ඇවිදිනවා. ඉතින් ඒකට සක්මනයි පරියන්කය දෙක කියන මේ ඉඳගෙන භාවනා සහ ඍජුමික භාවනා කරන කෙනාට ඉඳගෙන ඉන්නකොට මට වැටෙන්නේ මෙහෙමයි මගේ කය. ඇවිදිනකොට මට වැටෙන්නේ මෙහෙමයි කියලා මේ දෙක ප්‍රකාශ කරන්න පුළුවන් තරම් විස්තර කරගන්න පුළුවන් නම් ඒක කමඨා සුද්ධ කිරීමේ තාම වැදගත් සම්පූර්ණයි. එහෙම ඉන්නකොට මේ යෝගාවචක අනන්තවත් පිචිලි බාධා එනවා කරදර වේදනා ශබ්ද බාධා එනවනේ. එන්නේ කොතම ඔස්සලගේ මැස්ස යන්න බැරුව වගේ තරහ වෙන්නේ නැතුව ඒ හිතවිලි තියෙද්දි මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඒ හිතවිලි තියෙද්දි මට හුස්ම වැටෙනවනේ. හුස්ම බලන්න පුළුවන්. ඇවිදිනකොට රූප පේනවා, ශබ්ද ඇහෙනවා, කින් කරදර කරන. ඒ තියෙද්දි මම දැන් ඇවිදිනවා නේද? ඇවිදින බව දැනගන්න පුළුවන්ද කියන මූලික කර්මස්ථානය නැත්නම් මූලික මානසිකාරය පවත්වන්න පුළුවන්ද කියලා බලන්න ගත්තොත් අපිට මොකද දහ ගුණයක් වේලාවක් අරමුණක් එක්ක ඉන්න පුළුවන් ගැතියි. නමුත් කමඨාන් සුද්ධ කරනට ඉදිරිපත් කරන ප්‍රශ්න වලින් පේන්න පටන් අර ගන්නවා. බෝධනෙක් කියනවා මම භාවනා කරලා පස්සේ කුරුල්ලෝ කෑ ගහලා නතර කරන්න ඕනේ. ශබ්දේ ලිව නැති වෙන්න ඕනේ. මට හිතවිලි නැවිත් ඉන්න ඕනේ. අතේ පය වේදනාවක් තියෙන්න ඕනේ. මේ කාටද පුළුවන් එහෙම කරොද්දත් එහෙම එකක් තියෙනවා නම් නිවනක් මොකද ඒ නිසා ඒව තියෙද්දී මට ඒව තියෙද්දි මේ ඉන්න ඉරියව බලන්න පුළුවන් කියන එක අවබෝධ කරලා දෙන්න පුළුවන් නම් ඒ වැඩමුළුව සාර්ථකයි ඒ දේශනාව සාර්ථකයි ඒ යෝගාවචරයට යොමුසුමස්කාරය තියෙනවා සම්මාදිට්ඨියට පෙරලිය ඇති වෙනවා මෙන්න මේ පෙරලිය ඇති වෙන්න කාට හරි හිතෙනද වයසේ සීමාවක් කොඩමෙන්ට මේක තේරෙන්නේ නැති මේ මදාය වයස විතරයි තේරෙන්නේ නැත්නම් වයසට ගියාට තේරෙන්නේ නැහැ කියලා. එහෙම එකක් නෑ මේ මනුස්ස වනසේ තියෙනවා මෙන්න මේ අවදි වෙන්න පුළුවන් ගතිය වයස් සීමාවෙන් පරිබාහිර ඕනම කෙනෙකුට සීබුද්ධියෙන් අහුම්කම් දෙනවනම් තේරෙනවා. ඒකෙම කාට හරි හිතෙනවද මේ ඉවසාදරාගෙන ඉදිරියෙන් තියාගත්ත අරමුණත් එක්ක වැඩි වේලාවක් ගත කරන්නයි බුදුජාණන් වහන්සේ අපිට දෙන මේ තපස අපිට දෙන මේ භාවනාව අපිට දෙන මේ වීරිය කියලා තේරුම් ගත්තොත් මේ ඥාන පිරිමේකම මේකට වෙනසක් තියෙනවා කියන්නේ. මේකට පිරිමේ ආත්මයක්ම ලබා ගන්න නැත්නම් මේක ඥාන ආත්මයක්ම ලබා ගන්න ඕනේ කියන්නේ. එහෙම නැත්නම් කවුරු හරි හිතනවාද මේක සඳහා පැවිදි වෙන්න ඕනේ කියලා. ඒ රාමඤ්ඤනිකායෙන් පැවිදි වෙන්න ඕනද කියලා. එහෙම නැත්නම් කාන්තාවක් අපි හිතමු දස සිල්ුණා උපසම්පදා වුණා මේක සඳහා මේ උපසම්පදා මොනද මේ පැවිද්ද මොනද මෙන්න මේ කාරණාව ඉන්න පේනවා මේ මිනිස්යාට කළ හැක්කා මනුස්සකම තියෙන ඕනම කෙනෙකුට පරිශීලනය කරන්න. අපි විසින් හදාගත්ත නීති පද්ධතියක් නිසා අපිට නැතිකම් බැරිකමක් වෙලා තියෙනවා. ඒ නිසා මේ ධම්මාදීකයේ සියලු මාර්ගයන් අතර පළවෙනිම වැදගත් දේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ධම්මාදීකය මොකක්ද? මේ විශේෂයෙන්ම භාවනා කරන්න ගියාට පස්සේ පරියන්කේ සක්මන තමන්ගේ ඇති වෙන විරාගය රාගයේ අනිප්පත්ත භාවනා විදියුණුවක් ප්‍රතිඵලයක් විදියට සලකන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා කරන කතා වචන දෙකෙන් කියන්න පුළුවන් හැකි සංඥාවෙන්ද කතා කරන්නේ නැත්නම් බක්කොලොත් වෙලා චර්චුරු කතාවක් දෙන්නේ නමුත් ඒ අදහස හිතට වර්ධන්න යාට කමට හදිලා සාමාන්‍ය විශ්ින් වාඩි වෙන්න ඇරලා විස්තර අහලා කියලා දෙන්න ඕනේ. මේ විදිහට එන හැම දෙයක්ම බාධාවකින් හිත කරදර ගන්න පුරුදු වෙන්න එපා. මේ බාධාව තියෙද්දිත් මට භාවනා කරන්න පුළුවන්ද කියන අදහස ඇති කරන්න ඕනේ කිව්වොත් මිනිස් අතර ප්‍රධාන ප්‍රශ්නයක් මතුවෙනවා. සමහර ඇත්තන්ට මේ අදහස මොනම හේතුවකින්වත් හිත කරගන්න බෑ. බුදුහාමුදුරුවෝ එයාගේ වැඩිම කන බින්දම විතරයි. මොන දෙයක් ආවත් ඒකට රොස් පරොස් විවගත කරනවා. මිසක් මට මේ රොස් පරොස් නැද්ද මේ ගිනියන්න පුළුවන් හැකියාව තියෙනවද කියලා වෙන දේවල් වලට ඇති. භාවනාවට ඇති නොවෙන දෙයක්. ඒ නිසා අද පරිශ්‍රම වල තියෙන ප්‍රධාන සොයා ගැනීමක් නැත්නම් අවධානයක් තමයි සමහරෙකුට මේ හැකි සංඥාව තියෙනවා සමහරෙකුට මේ හැකි සංඥාව නැහැ. ඒක ජම්මෙන් ආපදද ඥාන වලින් ආපදද කර්ම ශක්තියක්ද මොකද්ද කියන දන්න. ඉතින් අපි සාමාන්‍ය කර්මයි සාකර්මඵල විශ්වාසය අනුව කියනවා මේ ත්‍රි හේතුක ප්‍රතිසංවිසයික දඩ පාරමිතා පිළිච්ඡයන්ට කීර දෙන බණේ තියෙනවා. අනිත් කෙනාට මොන જાති කරත් එයා භාවනා කිරීමට එන බාධා ගැන කතා කරනවා මිසක් ඒ බාධා තියෙද්දි මට වෙනදට වෙටි ටිකක් චිත්තක්ෂණයක් එක හුස්මක් බලන්න පුළුවන් කියන කතාව මේ භාෂා විලාසයේ රචනා විලාසයේ ප්‍රකාශන විලාසයේ ඇත්තෙම නෑ. ඉතින් ඒ ඇත්තන්ට නිවැරදි භාවනාවක් කොළඹවලා අම්මගේ වරකට තාත්තගේ වරකට ඉස්කෝලේ ගුරුවරට වරකට කියලාට හරියන්නේ නෑ. ඒක පිළිබඳව ගුරුවරුවත් හිතනක් කරගන්න නරකයි. සරුවචන් වහන්සේ උගන් දන්නවා මේ සමහරෙකුට මේ වචනේ තේරෙන්නේ සමහරකට තේරෙන්නේ නැහැ. ඒකේ මනුස්සයාගේ අනුපාතයක් නෙවෙයි. ඒකේ මේ මනුස්සයාගේ පාලනේ තියෙන එක නෙවෙයි. අර ජීව පොතක ඇමරිකාවේ ඉන්න කෙනෙක් කියනවා අද ලෝකේ තියෙන හැම ප්‍රශ්නයකටම අධික රුධිර පීඩනයට මානසික අසහනයට වර්ධිවස්තු රෝගවලට ගොඩාක් හේතුවක් මේ භාවනාව හොඳයි කියලා ජන මාධ්‍ය තුල රැකී ආරක්ෂා ස්ථානවල කියලා දෙනවා. ඒ කියන එක කරන එක අරක් වැඩි වෙලා තියෙනවා. නමුත් මේක නොමිලෙදෙන මේ ඕකටත් අයිල වගේ ભેද සමහරක් ගණ්ඩ සමහරක් නොගණ්ඩ හේතුව නම් මට තේරෙන්නේ නැහැ කියලා යකින්. මේ නිකන් දෙන මේ දේ සියල්ලටම උත්තර දෙන දේ. ඇයි සමහරක් පිළිගන්නේ සමහරක් පිළිගන්නේ නැත්තේ? මේක යෝගාවචරය ඔළුවේ දාගන්න එපා. ඒක කරන්න දෙයක් නෑ. එහෙම නැත්නම් නෑ. කියනවනම් කියනවා. හැබැයි උත්සාහ කරන එකට අරින්නත් එපා. කියන්න ඕනේ භාවනා කරපු ඕනම කෙනෙක් ගන්න පොඩි දරුවෙක් එක පැයක් වාඩි වුණා නම් ගන්න භාවනා කරනකොට එපා වීමෙන් නැද්ද එනවා මෙන්න මේ එපා වීම භාවනාවේ දියුණුවක් කෙලෙස් අඩු ගතියක් මේ එපාකම ත්‍රියේත්‍යම අරමුණ බලන්න පුළුවන් ද කියලා වැළලුවොත් ඒක පුදුම ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. චෝදනා කරන්න තු හැකි සංඥාව ගන්න ගත්තොත් කලහයි. ඒකද කියනවා මේ බාධාව කරදරේ විවිධල බලන ගැතියි. ඉතින් අද උදේ නිසන්වනේදී අපි මෙච්චර සෙනෙහ හිටියේ නෑ. සුළු පිටසයි හිටියේ අපි ගිහිල් වාඩි වුණා ධර්ම සාකච්ඡාවට කියලා ගියේ. නම් ධර්ම සාකච්ඡා ප්‍රශ්න මතුවේ නෑ. ඉතින් මම යෝජනා කරා අපි ඕම වාඩි වෙලා භාවනා කරමු. ඉතින් ඒක තකා සම්බර කරගත්තාම ඊට පස්සේ අපි වාඩි වෙලා විනාඩි 45කට කියලා ගියාට 30කින් මම නතර කරලා මම විනාඩි 15ක් දැන් මේ කරපු භාවනාව ගැන සාකච්ඡා කරනවා. ඉතින් එතකොට අන්තිම දාපු ප්‍රශ්නේ උත්තරේ තමයි මම ඉඳ ගන්නකොට හැමදාම ස්වාමීන් වහන්සේලාට නිදිම තමයි ප්‍රශ්නේ. ඉඳගත්ත ගමන් නිදි කියලා වැඩ. ඉතින් ඒ නිසා මට හරි ලැජ්ජාවක් වෙනවා භාවනා නොකර ඉඳලා නමුත් වහන්සේගේ කතාවේදී බණවලු මේ ඇහිලා මට සචා හිතුණා මේ භාවනා කරනකොට නිඥානෝ කියන එක හොඳ දෙයක් කියලා. ඉතින් මම අද වාඩි වුණාලු දැන් මේක මට හොඳ දේ වරෙන් කියලා අද නිින්ද ගියේම නැහැ වැඩ නිසා. කවදාවත් නැහැ කොහොම විනාඩි 30 එක දිගට මම අවදියෙන් භාවනා කරන්නේ. ඉතින් මම මේක මොකක්ද කියන්නේ නැහැ මට හරි පුදුමයි කිව්ව මේ නිින්ද එනවා. ඒ නිින්ද එන එකට ලෑස්ති වෙලා ගියොත් ඒ නිින්දේ නෑ. ඒ වගේම අපිට හරි කම්මැලිකමක් එනවනේ, නීරසකමක් එනවනේ. ඒකට මේ අරමුණ බලන කරන්නේ අරමුණ පිටුමේ ආශ්‍රව ප්‍රසවාස බලනයි කිය. ඒ බලනකොට ඉතින් එනවනේ කම්මැලිකමක් මේක බලලා ඇති වැඩක් නෑනේ කොච්චර බැලුවා නිකන් හුලන්නේ. වැඩක් නෑ කියලා හිතනවා. එතකොට එන නීරසකම රූප ධර්මයක් නෙවෙයි ඒක අරූප ධර්මයක්. එනකොට අඳුර ගන්න පුළුවන්. මට දැන් කම්මැලිකම ඇවිල්ලා මට නීරසකම ඇවිල්ලා කියලා ඉතින් සාරවත්යන් වහන්සේ අපට කරුණාවෙන් දේශනා කරනවා නීරසකම ආවයි කියලා දැනගත්තේ නීරස දෙයක් නෙවෙයි ප්‍රමෝදයක් කියලා. මට දැන් නීරසකම ආවයි කියලා යම් දවසක එනකොටම දැනගන්න පුළුවන් වුණා නම් ඒක නීරස දෙයක් නෙවෙයි ප්‍රමෝදයක්. ඒක සති සම්පජන්ණයට නිමිත්තක් වෙනවා. ඒක ප්‍රීතියක් වෙනවා කියලා ප්‍රසද්ධියක් වෙනවා කියලා සුඛයක්. ඉතින් මෙතෙක් කල නීරස වෙච්ච දේ මගේ අරලා නීරසකමට බේත් වෙන්න ගියාට මේ නීරසකම භාවනාදී එන දෙයක් ඒක භාවනා ප්‍රතිඵලයක් මේක ප්‍රගතියක් ප්‍රගතියට ප්‍රතිපදාවක් කියලා ඒක දිහා මේ සම්මාදිට්ඨියෙන් බලන්න ගත්තොත් ඒ නීරසකම හරහා එන ප්‍රමෝදය නිසා ප්‍රීණනය නිසා එයාට වෙනද බෑ කියන ආනාපානේ වැඩි වෙලාවක් බැලීමේ හැකියාව ලැබෙනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව වැඩි වෙලාවක් බලා සිටීමේ හැකියාව. ඊට පස්සේ මේක හරියට මේක තමයි කරන්න ඕනේ කියන දේ තේරුම් ගත්තට පස්සේ අනිද්දාගේ භාවනාවට යන්නේ ඊටත් වඩා වරණගිච්ච ඊටත් වඩා මූණ දීමේ ශක්තියක් ඇති හිතක. එතකොට මේ කෙනා වාර්තා කරනකොටම අහගෙන ඉන්න එක හරියටම තේරෙනවා. මේ මිනිස්යාගේ දෘෂ්ටි වෙනස් වෙන්න පටන් ගන්නවා. දුක විදිහා කනකලකම නිසා ඒකාකාරීකම දිහා නීරසකම දිහා බය දිහා අසරණ ගතිය දිහා ඉන්නකොටම සටන් කාවා කියලා අරමුණක පැත්තක දාලා දුවන වෙනුවට මේක තියෙනවා ප්‍රශ්නයක් නෑ මේක තියෙද්දිම කරවන දිහා බලන්න බැරිද කියලා බලන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණ මිෂ පරාජයක් වෙනවා ඉතින් මේ වෙනස කාට හරි අවබෝධ කරලා දෙන්න පුළුවන් නම් මම නැවතත් කියනවා අවබෝධ කරන්නේ නැති කට්ටියකුත් තියෙනවා. ඒගොල්ලෝ මේ බරපතල රාජද්‍රෝහ කරපු ඊට කතා දාන තරම් වැරද්දක් කරන්නේ නෙවෙයි. ඒක තේරෙන්නේ කරන දෙයක් නෑ. නමුත් තේරුණා නම් සංසාරෙතම එක සැරයයි මේක තේරුණා. මේක අමතක කරන්න බෑ මේ හැකි සංඥාව දුන්නා නම් කාටද? ඒක නිකන් ප්‍රේරක ක්‍රියාවක් කරන්නේ ඒක නාස්ති වෙන්න ඒක කටයුතු කාරණා වල පැත්තකට වෙනවා මේ උත්ප්‍රේරණය කැටලිටික් ඉෆෙක්ට් කියලා කියනවා කාට හරි දී ගන්න පුළුවන් නම් ඒක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන කාරණා. අපි නෑ කියන බෑ කියන චර්චුරු ගන්න දේවල් ප්‍රධාන දේකට දාගන්න මේ ධර්ම අවබෝධයේ මිස චතුරාර්ය සත්‍ය මිස මාර්ග අවබෝධයේ මිස ආධ්‍යාත්මික මිස දාලා නැතිදලිකම එනවා කම්මැලිකම එනවා නීරසකම එනවා එනකොට මේ නීරසකම විරාගයක් වශයෙන් තේරුම් ගන්න ශ්‍රේෂ්ඨම ධර්මයේ වශයෙන් තේරුම් ගන්න මේ විරාගයේ තියෙද්දි මම ගත්ත දුරය භාගය කටයුතු කරගෙන යන්න බැරිද කියලා බලන්න පටන් අරගත්තොත් ඒ බලන බැල්මේ ඒ සම්මාදිට්ඨිය වෙනස නිසා තමන්ට ඒ කටයුතු කරන්න දහසකුත් දෙනවා ක්‍රමසා විදි තේරෙන්න පටන් ගන්නවා ඒක සඳහාට කල්යාණ මිශ්‍රක කියලා ඕන තරම් හදා බෙදා ගන්න පුළුවන් මෙහි මේකට මේක බෑ නෑ කියලා ද්වේෂය කරගත්තොත් ඒ යෝගාවචරය වහකාල මැරෙයි කියන එක චිරතුරු දෙයක්. සීගිනසරණකට පිළිතුරු. ඉති ධර්ම නාස්තික භයානකයි. ඒ නිසා මේ භාවනා ඉතාමත් වැදගත් සම්පස්ථානයකදී විපස්සනා ඥාන වැඩෙනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් කල මගේ ජීවිතේට මේ භාවනාවක් කරන යනකොට මැලිකම නීරසකම ද්වේෂපද නෙමෙයි තිබ්බේ. ඒ ද්වේෂපද නිසා ඒක ස්වයං නාස්තික ගතියකට යනවා. නම් මේක භාවනාවේ දිනුවක් විදියට ප්‍රතිපදාවේ දිනුවක් විදියට කෙලස් කැපීමක් විදියට බැලුවොත් අර ද්වේෂපද නම් වෙනුවට ඥානපද නොකටම ආවා. මෙතෙක් වෙලා මානසික අසහනයක් වීමට වෙච්ච හේතුව දැන් ඥානයක් ඇති කරන ඥාන පදනමක් වඩපත් වෙනකොට ඒ යෝගාවචරයා මේ කරන වැඩේට මට හිතෙච්ච නිදර්ශනය තමයි මේ අපි ගෙදරතොර එක කුස්සියක එකතු වෙන අපද්‍රව්‍ය තියෙන ඒ කාර්ය කරදර විශේෂම කොළ වගේ රටක ඒක අයින් කරගන්න විදිහක් නැහැ. නමුත් අපි ඒක චක්‍රීකරණය කළ කොම්පෝස්ට් ටික හදාගත්තා. අර පිටි විසිකන ජරාවෙන් ලෝකේ තියෙන හොඳම සමබර කාබනික පොහොරක් හැදෙනවා. ඒ නිසා මේ අපේ හිතේ තියෙන මේ නදකින්න ප්‍රකාශය අපිට හිතන මේ කම්මැලිකම නීරසකම එනකොටම මේක විරාග ධර්මයේ මේ ඉන්නේ ලෝක ශ්‍රේෂ්ඨම ධර්මයේ මේකට අකුල් හෙලන්න එපා. ද්වේෂ කරන්න එපා. ද්වේෂ කරන්න තමයි මායя ඉන්නේ. බුදුරජාණන්සේ රහසෙන් අපට කියනවා නේ නේ ඕක ඇවිල්ලා තියෙන්නේ භාවනා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඕක ඇවිල්ලා තියෙන්නේ කෙලස් කැපෙන නිසා. නිසා ඒක තියාම සතුටින් බලන්න නැත්නම් අඩු ගානේ භාවනා ප්‍රතිඵලයක් වශයෙන් බලන්න කියවට පස්සේ මේක බුද්ධජනනාංශ කියන විපස්සනා ශාස්ත්‍රයේ තියෙන ලොකුම ඥාණය තමයි මේ නිබ්බිදාන කිසිම රසක් නැති නිර්වින්දනය කරන මේ අත්දැකීම එනකොට ද්වේෂ කරන්නේ නැතුව භාවනාවේ ඵලයක් ප්‍රතිපදාවක් වශයෙන් කල්පනා කරන්න කිය කෙනාගේ මේ ඇති වෙන මානසික தত্ত্বය බෝ වෙන සුදු වෙනවා එහෙම කෙනෙක් එක්කෙනෙක් ඉන්නවා නම් ගෙදර ඒ ගෙදර ඔක්කොටම මේක නිහඬ බණක් කරා ගත කරනවා. එක්කෙනෙක් ඉන්නවා නම් කන්තෝරුවක ඒ කෙනා මේක කරන්නේ කියාපාලා නෙවෙයි අනිත් ඔක්කොට මේක තේරෙන්න පටන් ගන්නවා මෙයා මොන කරදරයක් ආවත් මුවින් නොබැන වචනේ මුඛයක දරාගෙන කරගෙන යනකොට දහසකුත් එකක් උපදෙස් දෙනවට වැඩිය මේ කරපෙන්න ආදර්ශය අනික් අයට තේරෙනවා හැබැයි තේරෙන්නේ සත්පුරුෂයන්ට විතරයි. අසත්පුරුෂය හිතන වෙන්නේ නෝන්ජල් කරනවා. අසත්පුරුෂය හිතන වෙන්නේ බය අඩු ගතියක්. කීයතු මිනිසෙක් කියන්නේ තියෙන කාගෙන යනවා. නමුත් ලෝකේ ඉතිහාසය වෙනස් කරලා තියෙන අන්න එහෙම සුදු පිළිසක් විතරයි. ඒ ඉනේන දේට අඬවෝ ගන්න ඉනේන දේට විප්ලව කර කර ඉනේන දේට විරෝධය පාවන ඉනේන දේට අයිතිවාසිකම් ඉල්ලන කෑ ගන්න පිළිස මේ නිකන් ඇතිගෙන් බෝවා ඇතිකිච්චෝවා ටික කාගෙන දරාගෙන ඉන්නේ නම් මීහර කාලා. ඒ අපි ඉන්න පැත්තේ දිනන කතාවක්. සැලනිකම් ගන්න ඕනිතරම බාලකලානෝ මීහර කානෝ නිතරම ඔළුව වනානෝ කෙටලකට ආනෝ නිතරම උදයට යානෝ ඇතිකිචි යානෝ කිතුම ජෙග ජෙග ගන්න. මේ අපේ සමාජයේ ඉඳගෙන මේ කචුකුචු ගන්න ජෙග ජෙග ගන්න කටි තානත්ම අනුකම්පාව ලැබිය යුතු පිටසක්. ඇත්තටම බුදුමනක් අහ කාන්ද වෙట్లా නැහැ. ඒගොල්ලෝ දන්න එක මොවින් නොබැන දරාගෙන ඉන්න හැටි. ඒ නිසා කොයි වෙලාවෙ විප්ලව. කොයි වෙලාවෙ ඉල්ලි. කොයි වෙලාවෙ විරෝධතා. බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන මේ මුළු සම්බන්ධතාවය කොච්චරද කියනවනම් මේ සියලුම තොරතුරු මේ සියලුම කම්මැලිකම් නීරසකම් ඔක්කොම මොනදී මද සිනහවට ලෝකේ දිහා බලන ඉන්නකොට තේරෙනවා බුදුසසුනස්ගේ වචනයම කියන මහණෙනි දුක නම් විඳ ගන්න බැරි තරම් දුකක් බව මම දන්නවා. මම ඒක නෑ කියන්නේ නැහැ. නමුත් මේ දුක ආර්ය සත්‍යයක් කියලා දැනගන්නකොට එන සතුට තරම් මනුෂ්‍යකට වෙන සතුටක් නෑ. ඒක තමයි මෙතන කියවෙන්නේ. මම මේක භාවනා කරනකොට එන මේ නීරසකම කම්මැලිකම ඒකාකාරීකම නිදිමත ගතිය හේ බාහන ගතිය අසරණ ගතිය අනාථ ගතිය කියන එක දුකක් නොවෙන්නේ නෙවෙයි. නමුත් මේක සතුටක් කරගන්න, ප්‍රමෝදයක් කරගන්න, ධර්ම ජීවනක් කියලා හිතාගන්න, ප්‍රතිපදාවක් කියලා හිතාගන්න කියලා බලන්න දෙන ප්‍රමෝදය ඒ කියන්නේ නිරාමිෂ සුඛයක්. ඒක වෙන කෙනෙකුට ඊර්ෂ්‍යා හිතනවා. මම මේකට දෙන වචනේ ඒ ප්‍රමෝදයෙන් නිතරම ජය. කිසි කෙනෙක් කරද්දලා ගන්න එකක් නෙවෙයි. Tamante හැම දුකක්ම ඇවිල්ලා කාටවත් නොකිය දරාගෙන ගත්ත දුහරේ අරගෙන. එහෙමම ගමන් කරනකොට බර ගානක් ඒක නිසා නැහැරලා කරහැරලා පැත්ත කරලා අයින් වෙනවා. කෑකොසම් ගන්නවා. නමුත් Taman ඉදිරියට යනකොට මේ සතුටේ ප්‍රමෝදය කිසි කෙනෙකුට කෙනෙහිල්ලක් වෙන්න දෙන්නේ නැහැ. කිසි කෙනෙකුට අවතක්සේරුවක් වෙන්න එපා. Tamanට බුදුහාමරෙන් ලැබිච්ච පන්නරේ බව දැනගන්න. බුදුජානනාථයේ තියෙන ධර්මයේ මේකයි කියලා දැනගන්න. බුදුජානනාථයේ සීලයක් ඕනයි කියලා කියන්නේ මෙතෙන්ද කියලා දැනගන්න. බුදුජානනාථගේ සංඝයා මේ අවුරුදු 2600ක් මේ සාරිසාල ප්‍රයත්න මැද මේ සාසනය ගෙනාවේ උන්වහන්සේලා මේ දැරීමේ ශක්තිය නිසා. අපි අපේ තියෙන දැරීමේ ශක්තිය 100ට එකක්වත් දැන්න පාවිච්චි කරලා නැහැ. ඒ මොකද අපිට පහසුකම් වැඩි වෙන නිසා. මේ පසුගිය අවුරුදු 200 මේ විද්‍යාව කරපු විනාශය නිසා අපිට බොත්තමක් අදගල පමණින් සියලු පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ශරීරයේ ඇති වෙන ප්‍රතිශක්ති ඒ දැරීමේ ශක්තිය ගොඩාක් හීන වෙලා තියෙනවා. අපි අත්තම්මල මුත්තරමල ජීවිතුනේ ගොඩාක් පරිසරයක් එක්ක. ඒ ඇත්තෝ සිංහලේ බක්කල වචනයක් කියන පැමිණි දුක් පැනලා. කවදාකවත් එක මඟ අරින්නේ නැහැ. ඒ වගේම මේ නිතරම ජය පිළිබඳව දරුවෝ හදන අම්ම කෙනෙකුට අලුතෙන් කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒ වගේම ස්ථානයක් පාලනය කරන ගේකට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. මොකද බුදුචානස්ගේ ක්‍රමය මේක කියනවා. තමන් වෙත පැමිණෙන මේ කරගෙන යනකොට පැමිණෙන මේ බාධක ධර්ම එකක් කර කාටවත් ඇඟිලි තියන්නේ කාගෙන ඉඳු යන ගතිය එනකොට මේකට මනුෂ්‍යයන් අතර ජයග්‍රහණය ලැබෙනවා කියන එක පිළිබඳ කිසිම සැකයක් නැහැ. මේකට ඊට වැඩි ලොකු අනුග්‍රහයක් දෙන්න දිවිගොල්ල බලන ඉන්නවා. මේ මනුෂ්‍යයා මනුෂ්‍යයන් අතර අමතර ಜಾති සතෙක්. ඒ ඉස්සරහට පැනන බ්‍රහ්මියෝ ස්තුතිවන්ත නෝ මේ ඔක්කොම චර්චුකාරී ඔක්කොම නැතිබරිකම් කියද්දී ඔක්කොම අයිතිවාසිකයිල හටන් කරද්දී ඔක්කොම විප්ලව කරද්දී කවුරු හරි එක්කෙනෙක් බුදුබණ තේරුම් අරගෙන ඒ සියලු දුක් කාගෙන හැබැයි මේ ආර්ථික ලාභයකට සමාජික ලාභයකට නෙමෙයි ධර්මයේ වඩන්න යනකොට දෙවියන්ගේ ඉස්සෙල්ලා බ්‍රහ්මියෝ සාධකාරක මේ බ්‍රහ්මයේ මනුස්ස ලෝකදී බලන්නත් අපිරියද මේකේ තියෙන කුණුගන්ධත් ආර නිසා නමුත් මේ දැරීමේ ශක්තිය විසීමේ ශක්තිය කම්ප නොවන ශක්තිය මම මේ ගත්තේ තාමත් පුංචි නිදර්ශනයක් මේ භාවනා කරනකොට ඒක කප්ලිමේ හේසක් මේ භාවනා කරන වෙන ශබ්ද කරදර මේ භාවනා කරන හිතවිලි කරදර මට එකක් කියත හැකි මම මේ ශේෂ්ඨ අවුරුදු 30ක් විතර නැත්නම් 30ටත් ඇති වැඩ කළා තියෙනවා මේ කරදර තුනෙන් අපි අතර කිසි වෙනසක් නැහැ හැම කෙනාටම මේ කරදරේ තියෙනවා එක්කෙනෙකුට කියන්න බෑ භාවනා කරන හිතවිලි කරදර නැහැ කියලා එක්කෙනෙකුට කියන්න බෑ මගේ කයෙන් කරදර නැහැ කියලා එක්කිනුඩක් කියන්න බෑ ශබ්ද කරදර නෑ කියලා. අපි ඉතින් පුද්ගලික කතා නම් කතා ගොතාගෙන මේ කතන්දර විදුවට හැම කෙනාටම තියෙන මේ කරදරේ අපේ තියෙන මොඩකම කියන්නේ පුද්ගලීකරණය කරනවා. මේ මට විතරයි හිතවිලි බාධා තියෙන්නේ. මට විතරයි ඇඟිලි දෙන්නේ. මට විතරයි ශබ්ද ඇහෙන්නේ කියලා එයා පුද්ගලිකීකරණය කරගත්තා පස්සේ මායя hinaනවා. බුදුජානක මතක් කරනවා කිසිම කෙනෙකුට මේකේ අතිරේක ලාභයක් නෑ. හැබැයි ක්‍රමයක් තියෙනවා, න්‍යායක් තියෙනවා, වේදයක් තියෙනවා, ප්‍රතිපදාවක් තියෙනවා. අරමුණක් ගන්න. ඒ අරමුණ කරගෙන යනකොට මේ මතුවෙන මේ විරාග ධර්මය දිගට උස්සගෙන යන්න ඊ යටින් දින්දර ගෙනියන කෙනෙක් වගේ. කඹේ කැවිදෙන මිනිසෙක් වගේ. තනියේ දණ්ඩට යන මිනිසෙක් වගේ ඒ ගෙනියීමේ හැකියාව අදට වැඩිය හෙට මේ පරියන්කට දීගාව පරියන්කේ ඉන්න ගතියේ ඉන්න පටන් අරගත්තොත් ඒ හැම කෙනෙකුගේම තියෙන මානසික රෝග කායික රෝග වලට ප්‍රධානම උත්තරේ බවට මේ බුදුන් ශක්තියක් විතර කායික මනසට ඇති කරලා දෙනවා ඒක සාමාන්‍ය ප්‍රඥාන්සේ දේශනා කරන පස්සද්ධි චෛතසිකේ කියලා සමබර භාවයක් ඇති කරලා දෙනවා හදිසි වෙන්න එපා චෝදනා කරන්න හදිසි වෙන්න එපා ඉල්ලීම් සඳහා හටන් කරන්න බලන්න මේකම තව චිත්තක්ෂණයක් දරාගෙන මගේ අරමුණත් එක්ක මට ඇසුර පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා කියලා බැලුවොත් ඒ විනිවිද දකින්න ගතිය සීමාවක් ඇත්තේ නැහැ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා ඕනම කෙනෙකුට සර්වඥාන්සේ නමක් වෙන්න ඕනේ නම් මෙතනින් පටන් ඒ නිසා උන්වහන්සේ මග්ගානක්ඛන්තිකෝ මංගෝ මාර්ගයන් අත ප්‍රධානම දේ වැදගත්ම ශ්‍රේෂ්ඨම දේ ආර්ය අෂ්ටාංගික. ඒ වගේම සත්‍යං චතුරෝපදානි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමෙන් වෙත පැමිණිච්ච දුකට අඬව ගන්න එපා. කාගෙන යන්න එතෙන් තමයි දුක්ඛ සමුදය නිරෝධේ තේරෙන්නේ. විරාගෝ සෙට්ටෝ ධම්මා. තමන්ට වැටහෙන මේ නීරස ගතිය ආදී ක්‍රමයේ ඉසෝසන මේ විරාගය ජීවිතය ඉතාමත් වැදගත් දෙයක්. මඟහරින්න එපා කුමුගුරු දාන්න එපා උට චක්‍රීකරණය කරන්න ඔබට ලෑස්ති වෙන්න දීපදානංච චක්කුමා මේ කතාව කියන්නේ බුදුහාමුදුරෝ බාන. අපේ අම්මලා අපිට දෙන්න කැමති නෑ දුක. අපේ තාත්තලා කැමති නෑ. අපේ ගුරුවරු කැමති නෑ. ඒගොල්ලෝ හදන්නේ පින්න පොල් ගෙඩිය වගේ හදලා මහරස්සා සහිතව වියතුලි කුල්ලි වහලා තියන්න තමයි. දැන් මැරෙන්න වෙන්නේ තමයි. දුක් ලෙඩ වෙනකොට තමයි. වයසට යනකොට බුදු ජානක මේ සියල්ලටම දුකට උත්තර දෙන්න නිසා කකුල් දෙකක් ඇති අතර හත්තු අතර මනුෂ්‍ය අතර බුදුජානකේ ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් වාටපත් වෙලා උන්වහන්සේ මේ Taman වටේම විදලා එකට ළඟ ඉඳලා මේක තේරුම් ඇති සංඝයා මේ හයිවේස් කරයි අනම්මනම් එක එක වේස් ගැන කල්පනා කරන බුදුහාම කියන ඔක නෙවේ මිනිස්සු මේ බලන්න තියෙන ආශ්‍රස්ඨංග මාර්ගය කියලා ඒක නැවත අන්නරේ තියන්න නැත්තම් එතනක් ගන්න කියලා ඒ සේවන කොටහතයි මට හොඳටම පැහැදිලි මම මේ කියලා දෙන පාරමයි පාර වෙන කෙටි ක්‍රමයක් නැහැ මගහරින්න ක්‍රමයක් නැහැ ඒ සේවන කොටහතයි මේමයි මාර්ගය වෙන එකක් නෙමෙයි දසනස විසුද්ධිය අවබෝගයේ සම්මාදිටිය ඇතිවීම සඳහා සම්මාදිටිය පිරිසිදු වීම සඳහා මේක බැරි ක්‍රමයක් නැහැ ඒතේ තුමේ පටිපදත බලා මේක කරපල්ලා කරබලපල්ලා එන්නට මේකයි බුදුහාමුදුරන්ගේ අවදානවාදය අනුකම්පාව ප්‍රඥාව මාරසේ නම් තමෝහණම් කියලා කියනවා මායя මේක මෝහණයටපත් වෙනවා කියලා මේ මේ උපක්‍රමේ දාපු ගම මායගේ කොක්ක දිගෑවේ මායя මත්තේ මායя මෝහණයටපත් කරන දුර උදේජනස්ගේ හිනහම නිතරම තරන්න හේ දෙත පැමිණිච්ච දුකේදී භාරේ බිම තියන්නේ නැතුව ඉදිරියට යෑමේ ශක්තිය තමයි මනුෂ්‍යකම කියන්නේ. මනුෂ්‍යගේ ශ්‍රේෂ්ඨකම ඒ අතරමැද චල්චුරු ගන්නවා නම් අඩාව ගන්නවා නම් අයිතිවාසිකම් ඉල අටන් කරනවා එහෙම නැත්නම් විරෝධතා පානවා නම් ඒක හොඳට මතක තියාගන්න මානසිකත්වයේ තියෙන හීන තත්ත්වයක් ඒක කරන්න නෙවෙයි කරන එක අඩු කරා අඩු කරමින් ඉදිරියට යමේ ශක්තිය වැඩි කරන පටන් අරගත්තොත් මේ අවුරුදු මෙච්චර ගානකට ඉස්සර හරුවචන් ආන්සේ ලෝකේ සිද්ධාර්ථ කුමාරකපත් වුණා බුද්ධත්වයට වුණා පිරිනුවම් පෑවා කියන මේ කාලේ වෙනස ඇත්තේ නෑ ඒ ධර්මතාවයේ තේරුම් ගත්තොත් ඒ කාලේ වෙනසක් නැහැ. උන්වහන්සේ ඉන්දියාවේදී මේ වැඩ දික් කරගත්තේ ලංකාවේදී කෙනෙක් වැඩගත්තුත් නැහැ. දේශේ වැඩගත්තුත් නැහැ. අපිට මේ ධර්මයේ තියෙන සත්‍යීකම දැක් ගන්න පුළුවන්. කවුරු හරි මේක අත්දකල එක ප්‍රකාශයක්වත් කරන්නේ නැහැ. එක අවස්ථාවකත් මේ ගුණ දැක්කොත් ඒක තියෙන සජීවී ගතිය දකින්න. ධර්මයේ ජීවත් වෙන ගතිය දකින්න ඒත් එක්කම පුදුම ආශාවක් එනවා. තවත් දුකක් ආව වෙලාවක කාගෙන ඊවසගෙන ගත්ත භාවනා අධිකර කරන්න ඒක කරන්න කරන්න ඒක විශ්ීම සාධකොප්පු කරන්න පටන් අරගන්නවා අන්තිමට මට්ටමකට ආවට පස්සේ ඒක බෝම්බේ ලඩක් වඩපත් කරනවා Taman යන ඕනම තැනක තියෙන ප්‍රශ්නයක් විසඳීම පමණින් කතා කරපමණින් ප්‍රශ්න විසඳෙනවා අනික් අයට නිහත බණක් වඩපත් ඒක නිසා අපි එකිනෙකට කර හැකි එක තැනකට එක දේශයකට සීමා වෙන්නේ නැහැ සියලු මානව දිනුවෙන් කරා. ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට තමයි මේ වගේ තමන්ගේ අර්ථ සිද්ධිය සුදු සිද්ධිය ගැන කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද විශාල පිරිසක් අනුන්ට කරදර කිරීම පිළිබඳව සම්මතව පවත්වනවා. ජාත්‍යන්තර වශයෙන්, රාජ්‍ය නාට්‍යයන් වශයෙන් එතන වෙන කරන්න දෙයක් නැහැ. අද අපි වගේ මේ සාමාන්‍ය කෙනෙකුට කළ හැක්කක් තියෙනවා. අපේ හිත තරමකට දැක්පත් කරන ගමන් එනේන කරදරේ එනේන නිදිමත ගතිය, කම්මැලි ගතිය ටික ටික ටික ටික මේක විනිවිද යනකොට කල්පනා වෙයි මිත්‍යක් සංසාර අපි කොච්චරක් මේ අනිවිදේ ඇවිල්ලා අස්ස දාලා තියෙනවා. නොසලක හැටලා තියෙනවා. ගණන් ගන්න නැතුව ඉඳලා තියෙනවා. ඒ හැම වෙලාවකම අපි ආය සංසාරයට කෙලෙස් රැස් කරනවා. කවදා හෝ මේ ධර්මයේ ඉතු කරගෙන බුදුහාමුදුර දෙන පණිවිඩය ගත්තොත් බුදුජාන විශ්වාස කරන විශාල ගෞරවයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. තමන්ට මාර්ග ඥාන පහළ වෙන අතර ඒ ලෝකයට අත්‍යවශ්‍යයි. ශක්තිමත් මනසක් ඇති, සෞඛ්‍ය සම්පන්න මනසක් ඇති කෙනෙක් අද ලෝකෙට ඉතාම අවශ්‍යයි. මොකද ඒ තරම් අසහනකාරී ලෝකයක්, පරිසරේ රත් වෙච්ච ලෝකයක්, පරිසර දූෂණය වෙච්ච ලෝකයක් උත්තරේ තියෙන මෙතන. ඒ නිසා දුරේ ගන්න, කමටහනක් අතර ගන්න, එන බාධාවල් සියල්ල මැඩගෙන සියල්ල නම් කරන්න බෑ. වෙනකට වඩා මැඩගෙන යෑමේදී මට මේ ලැබිලා තියෙන manussත් භාවයේ විතර තවාඥාවක් ආය ලැබෙන්නේ නැහැ. මේ බුද්ධෝත්පාද කාලේ මේ manussාත්ම භාවයේ මේ ලදලද චිත්තක්ෂණයේ කරාරින් නැතු ඉදිරියට යන ගතිය කියන ක්ෂණ සම්පත්තිය කියලා. ඒ ක්ෂණ සම්පත්තිය ලැබෙන කල්යාණ මිත්‍රාශ්‍රයයෙන් ධර්ම ශ්‍රවණය කරගෙන බුදුවන්න. ඔක්කොටම පැවිදි වෙන්නත් ලැබේවා. මේ තුරන ඉදමදී. එසේ හෝ වේවා සීල දනාවේ හැකි සංඥාව ඇතුවීම පිණිස ධර්ම දේශනාව හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දනාවේ සනසිමුදා වේවා කියලා